තෙරුවන් සරණයි. චුල්ල ශුන්්‍යත සූත්‍රයේ ශුන්්‍යත වර්ගයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ 265 වෙනි පිටුවේ චුල්ල සුඤ්ඤත සූත්‍රය මා විසින් මෙසේ අසන ලද ඒවා මේ සුත්තං ඒතං සමයං භගවා සවත්‍ය වේරති පුබ්බාරාමේ මිගාර මාතු පාසාදේ එතකොට මේ විදිහට මූලික මේ සූත්‍ර දේශනාවට හේතු පාදක වුණු කාරණා ටික පැහැදිලි වෙනවා. අපි ඒක සිංහල පරිවර්තනයත් සමග බලමු. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සවත් නුවර සමීපෙහි ඒ මිගාරා මිගාර මාතු පාසාදේ පුබ්බාරාමේ වැඩවසන සේක එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ සවස් කාලයේ පිළිසලනින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ එළඹ භාග්‍යවතුන් වහන්සේට මේ තෙල සැලකලහ ආයුෂ්මත් ආනන්ද ස්තවයන් වහන්සේ මෙසේ පවසන ලදී. වහන්ස එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ ශාක්‍යයන්ගේ නගරයක නම් නියම් ගම්හි වසනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශුන්්‍යත විහරණයෙන් බහුල කොට වෙසෙම්මයි පවසන ලදී. මාගේ මේ කරුණ සත්‍යයක්ද? මාගේ මේ මතකය හරිද කියන එක. ඒ සුග්‍රෝහිත වේද මනාකොට මෙනෙහි කරන ලද වේද. එතනදී භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. දැන් මේ කිව්වේ බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ ශුන්්‍යත විහරණයෙන් වැඩ වාසය කරන බව මිට පෙර පැවසුපු ආකාරය. එතනදී බුදුන් වහන්සේ ආනන්ද තෙරුණ වහන්සේට ආනන්දේ ඒකාන්තයෙන්ම තොපගේ ඒ ඇසීම සත්‍යකේ. ඔව් සත්‍යයක් කියලා කියනවා. ශුන්්‍යත විහරණයෙන් වාසය කරන බව බුදුන් වහන්සේ පවසනවා. එතනදී බුදුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. ආනන්ද යම් පරිදි මේ මුව රාමා ඒ අද්ගව ඇස් වෙලමුන්ගෙන් ශුන්‍ය වේද රාන් රිදියෙන් ශුන්‍ය වේද ස්ත්‍රී පුරුෂ සනිපාතෙන් ශුන්‍ය වේද මේ මුවරාමා කියන්නේ මේ මේ මිගාර මාතු ඒ පුබ්බාරාමයටයි. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මෙයා පුබ්බාරාමේ ඒ අද්ගවස් වෙලබුන්ගෙන් ශුන්‍යද රාන්රිදීෙන් ශුන්‍ය වේද ස්ත්‍රී පුරුෂ සනිපාතන ජනයාගෙන් ශුන්‍යද අශුන්‍යතාවයක්ද වේ ඒත් අශුන්‍යතාවයක්ද තියෙනවා කියලා ඒ කියන්නේ මේ ආරාමේ තියෙන සේරම සතාසේ උපාවා අන්තිදී මිනිස්සු සියල්ලම නැති වුණත් මේ ශුන්‍ය වෙන්නේ නැහැ කියන එක. ඒත් අශුන්‍යතාවයක්ද ඇත. කිමෙක්යත් භික්ෂු සංඝුන් නිසා වන ඒකත්වයයි. සංඝයා වහන්සේලා සිටින නිසා. ආනන්දේ පරිදිම මහන ග්‍රාම සංඥා මෙනෙහි නොකට මනුස සංඥා මෙනෙහි නොකට ආරණ සංඥා පිනිස ඒකත්වයක් මෙනෙහි කරේද ඒ මහණුන්ගේ ආරණ සංඥේ සිත දිවේයි. එපරිදි මොනවට බැසේ? ඒ මහණ මෙසේ නුවණින් දනි. ග්‍රාම සංඥාවෙන් ඈත් වෙලා මේ ආරණ සංඥාවට සිත තියාගෙන හිටියත් ඒ ග්‍රාම සංඥාවේ තියෙන ඒ සංඥා නැති වුණත් ඒ අරණ සංඥාවේ පවතිනවා කියන එක. ඒ මහාන ග්‍රාම සංඥාවෙන් මේ සංඥා සංඥාගත ශුන්‍යයි. ග්‍රාම සංඥා. ඒ කියන්නේ ගිහයන් අතර ඉන්නකොට ඒ තියෙන ග්‍රාම සංඥාව ශුන්‍යයි. නමුත් පැවිද්දෙක් විදිහට අරණේ හිටියත් ඒ අරණ සංඥා පවතිනවා. එතකොට මොනවට දනි විද්‍යාමාන වේ නුවණින් දන්නේ ආනන්දය යථාභූතෝ ඒ පාරිශුද්ධ ශුන්්‍යතා ක්‍රාන්තියක් වෙයි මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ මේ චුල ශුන්්‍යත සූත්‍රය තුළ පෙන්නනවා ගම් ග්‍රාම සංඥාවෙන් ඈත් උනත් අරණ සංඥාව පවතිනවා කියලා අර සංඤෙහි නොකට පෘථුවි සංඥා පිනිස ඒකත්වයේ සිටී කෙරෙයි. ඔහුට පෘථුවි සංඥාවේ සිට අවතීර්ණ වේ. එතකොට පෘථුවි සංඥාව පවතිනවා. ඒ කියන්නේ අර ගහකොළ, ඇලදොළ ආරණ්‍ය එක තියෙන ඒ සුන්දරත්වයට සිත බසිනවා. ඒත් ශුන්‍ය වෙන්නේ නැහැ කියනවා. අපි දන්නවා දැන් බොහෝ අය මේ ආරාධන වලට යන්නේ හුදකලා වාසය කරන්න. ඒ ජනකීර්ණ කාර්කස ඒ දරතේ මිදෙන්න වෙහෙසෙන් මිදෙන්න. ඒ විවේකයට යනවා ආරණයට. ඒ අදහසම තියෙනවා මේ කියන කාරණාවේ. සංඥාවල තමයි ඇත්තටම අපි ඇසුරු කරන්නේ සංඥා විදිහටයි මේ සියල්ලම. හැම දෙයක්ම සංඥාවක් විදිහටයි අපි ඇසුරු කරන්නේ. ඒ සංඥාවේ ස්වභාවය තමයි මේ වෙනස් වෙන ආකාරය දිගටම පැහැදිලි කරගෙන යන්නේ. ආනන්දේ මේ පරිදි ඒ විදිහටම දැන් ආරාණේ හිටියත් අර සංඥා පවතින බව ඒත් ශුන්‍ය නැති බව. එතනදී ඇලෙන බව ඒ ආරණේ තියෙන සුන්දරත්වයට ඇලෙන බව. එතනදී බුදුන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා මහාන මේ පොළවේ යම් උස් පහත් තැන් ඇද්ද නදීන් හා දුර මාර්ගාස්ත ස්ථාන ඇද්ද ඒ කණු කටු ඇද්ද තැන් ඇද්ද ඒ විෂම වූ තැන් ඇද්ද ඒ හැම තන්හි පෘථිවි සංඥා නිසා ඒකත්වය මෙනෙහි කරේද ඔහුට පෘථිවි සංඥයේ සිත බසී. පහදී මොනවට පිහිටයි? නිශ්චය කොට ගනී. ඒ මහන මෙසේ නුවණින් දනී. මනුස සංඥා නිසා යම් දරතයක් ඇද්ද? ඔහු මෙහි නැත. ආරණ සංඥා නිසා යම් දරතයක් ඇද්ද? ඔහු මෙහි නැත. වැලිත් මේ දර්ථ ඒ කියන්නේ මේ වෙහෙස දරත මාත්‍රයක් ඇත. කිමකයත් පෘථිවි සංඥා නිසා වන ඒකත්වයක් කියයි. හේ මනුස සංඥා පිළිබඳ සංඥා ගතේ ශුන්‍යයි. දැන් මනුස සංඥාවෙන් ඈත් වෙලා. එතකොට අරණ සංඥාවෙනුත් ඈත් වෙලා. බුදුන් වහන්සේ මෙතනදී පවසනවා පෘථිවි සංඥාව පිළිහිටනවා කියලා. ඒ නිසා ශුන්‍යතාවයක්ද වේ කියලා. ශුන්‍ය වෙලා නැහැ කියලා. පෘථිවි සංඥා නිසා වන ඒකත්වයක් කියාද්‍යත් දනි. මෙසේ එහි යමෙක් නැද්ද? එයින්නේ ශුන්‍යයි නුවණින් දකි. එහි යමෙක් ඉතිරිව ඇද්ද? විද්‍යාමානෝ එය ඇතයි නුවණින් දනි. මෙසේ ඊනුදු ආනන්දේ ඔහුට යථා භූත අවිපරව අවිපරයස්ත වූ පාරිශුද්ධ වූ තෙල ශුන්‍යතා ක්‍රාන්තිය වෙයි. ඒ කියන්නේ ශුන්‍යතාවයට පාරිශුද්ධත්වයට පත් වෙලා නැහැ. ඒ ක්‍රාන්තිය තියෙනවා කියන එක. ශුන්‍යතා කාන්ති භාවේති. දැන් එවම් පිස්ස ඒසා ආනන්ද යතබුච අවිපල්ලත්තා පාරිශුද්ධ ශුන්‍යතා ශුන්‍යතා කාන්ති බන්ති භවති. තවද ආනන්දය මහන අරණ සංඥා මෙනෙහි නොකොට පෘථිවි සංඥා මෙනෙහි නොකොට ආස ආකාස සංඥා. දැන් පෘථිවි සංඥාවත් මිදෙනවා. දැන් ආකාස සංඥාව පිනිස ඔහුගේ සිත බසී. දැන් අර ආකාශයට හිත බසිනවා කියනවා. මොනවට පිහිටයි? නිශ්චය කොට ගනි. හේ මෙසේ නුවණින් දනි. අර විදිහටම කියනවා. දැන් ග්‍රාම සංඥාවෙන් සිත මිදුණා. අරණ සංඥාවෙනුත් සිත මිදුණා. පෘථිවි සංඥාවෙනුත් සිත මිදිලා. හැබැයි දැන් ආකාශ සංඥාවෙන් බැසගෙන ඉන්නවා කියන. ඒ තාක් අර දරතේ තියෙනවා කියන. ඊට පස්සේ ඡේදයට කියනවා. තවද ආනන්දේ මහාන පෘථිවි සංඥාවේ මෙනෙහි නොකට පුනචපරං ආනන්ද බික්කු අමනිසේ කරිත්වා මානසිකාරය කියන එකට අයන දැම්මම අමනසිකාරය. මානසිකාරය වෙන්නේ නැහැ. ඒ කියන්නේ බික්ඛු අමනසිකාරයත්වා පෘථිවි සංඥා. පෘථිවි සංඥා මනසකාරය වෙන්නේ නැහැ. අමනසිකාරයත්වා ආකාස සංඥා. ආකාස සංඥාවෙනුත් මිදිලා. පෘථිවි සංඥාවෙනුත් මිදිලා. නමුත් මහන මහණෙනි ආනන්දේ විඥාන සංඥා නිසා වන එකකතාවේ මෙනෙහි කෙරෙයි. විඥාන ඡායතනයන්හි ඔහුගේ සිත බසි. දැන් විඥාණයට සිත බස ගන්නවා කියනවා. මේදී මොනවට පිටයි? දැන් මේ විදිහටම අර විදිහටම දැන් පැහැදිලි කරනවා මේ විඥානායතනයට සිත බසගත්තා. දැන් ශුන්්‍යතාවය තමයි මේ දිගින් දිගටම යන්නේ. දැන් ග්‍රාම සංඥා වලින් මිදුණා. එතකොට අරණ සංඥාවෙන් මිදුණා. එතකොට පෘථිවි සංඥාවෙන් මිදුණා. දැන් ආකාශ සංඥාවට බැසගත්තා. දැන් ආකාශ සංඥාවෙනුත් මිදිලා දැන් මෙතනදී විඥාන සංඥාවට බැස ගන්නවා. මෙන්න මෙතනදී මේ සමාජය තුළ ඔබට දකින්න ලැබෙනවා මේ අරූප ධ්‍යාන ගැන මේ ධ්‍යාන කියලා නෙමේ ගොඩක් අය කතා කරන්නේ මේ ආකාසඤ්ඤායතන විඥානං ආයතන ආකිඤ්ඤායතන නසන්නා නාසඤ්ඤායතන ඔව් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වපු නැති කෙනෙකුට එකවරම ඇහෙනකොට මේ රූප සංඥා මේ අරූප සංඥා මේ රූප ධාන මේ අරූප ධාන කියලා ඔබ දන්නවා සාමාන්‍යයෙන් ওই වේදයේ තුල නිගණ්ඨ භාවනාවල ප්‍රථම ධ්‍යාන, ဒ ුතික ධ්‍යාන, තෘතික ධ්‍යාන, චාතුර් ධ්‍යාන මේ විදිහට තියෙනවා. ඊට බුදුන් වහන්සේත් මේ භාවනා වලට යොමුණු සිද්ධාර්ථ තාපසතුමා විදිහට භාවනා කරා පස්වග දවසක. එතකොට මේ ධ්‍යාන රූප ධ්‍යාන වල සමවැදුණා. එතකොට අපි දන්නවා විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ප්‍රථම ධ්‍යානයත් තොර විතක්ක ਵਿਚාර සංසිඳුණු තැන ද්විතීක ධානයත් ඒ වගේම ප්‍රීති සංසිඳුණු තැන ඒ විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍ර ප්‍රථම ධානයත් විතක්ක විතර සංසිඳුණු තැන දෙවෙනි ධානයත් එතකොට ප්‍රීති සංසිඳුණු තැන තුන්වෙනි ධානයත් සුඛ සංසිඳුණු තැන හතරවෙනි ධානයත් ඒ කියන්නේ ඒකාග්‍රතාවයයි ඉතුරු වන්නේ මෙතනදී ප්‍රායෝගිකව ඔබ මේක දකින්න ඕනේ. දැන් මෙචන අපි වචන වලින් කතා කරාට මේ ධර්මයේ වචන ගොඩක් නෙමෙයි. වචන වලින් කියන දේකුත් නෙමෙයි. මේ ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන දෙයක්. එහෙමනම් අපේ හිත විසිරෙනවා. විසිරුණු තැන මේ චිත්ත ඒකාග්‍රතාවයේ පවතින්නේ නැහැ. විසිරුණු තැන තියෙන්නේ කාමරාග පටික. ඇත්තටම කිව්වොත් පටිඝන රූප සංඥා චක්‍යපේ. මේ සංඥා තමයි හැමතැනම අපිට වචනේ අහන්න ලැබෙනවා. පටිඝන රූප සංඥා. ඒ කියන්නේ රූප පටිඝ සංඥා. මෙතන තමයි ඇත්තටම විසිරණ මනසේ ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය මේ ගිහි වතේ වැඩ සිටින ගිහි අය අපි කතා කරොත් අශ්‍රතවත් පෘථග්ජන ධර්මයේ නොදන්න සාමාන්‍ය මිනිස්සෙක් මේ ඇස කන දිව නාසය පිනවීම තමයි සිද්ධ වෙන්නේ. ඇස කන දිව නාසය පිනවන තැන ආයතන ටිකයි පිනවෙන්නේ. ඇහෙන් රූප බල මනාප ඉෂ්ඨාකාන්තා මනාප මේ රූප ප්‍රිය මනාප රූප දකිනවා. ශබ්දේ එතකොට ඒ විදිහටම ඉෂ්ඨාකාන්තා මනාපා විදිහට අභිනන්දනය කරනවා. අභිවදති අජ්ජෝසායතිට. එතකොට මේ අභිනන්දනය කරනවා. එතකොට අපි සැප විඳිනවා කියලා කරන්නේ සාමාන්‍ය මිනිසෙක් ඇස කන දිවනාසය කය මන පිනවන එක. ඒක ඕනම කෙනෙක් දන්නවා. හැබැයි මෙන්න මෙතනම තමයි දරතේ තියෙන්නේ. එතන පවතින සැපයක් නැහැ. ඒක පවතින්නේ නැතිකොට දුක ඇති වෙනවා. ඒ නිසාම ඔබ දන්නවා මේ දුක ගැන කතා කරනකොට සතුටු දේ නොලැබීම දුකයි. එතකොට ප්‍රියයන්ගෙන් වෙන්නීම දුකයි. ප්‍රියේහි ප්‍රයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. එතකොට ඒ සතුටු දේ නොලැබීම දුකයි. එතකොට මේ දුක අපි කතා කරන්නේ එතකොට මේ විදිහට අපිට ආකාර වලට පෙන්නුවත් මේක ප්‍රායෝගිකව ඔබට හැම මොහොතෙම මේ පවතින දෙයක් නැති නිසා සියල්ලම සිතුවිලි බැවින් මේ සිතින්ම මවාගත් ලෝකයක් බැවින් ඒ සිතින් හදාගත්ත සිතුවිලි වල අපි පිනවමින් හිටියට ඒක බාහිරින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි මනෝමයෙන් තමයි මේ සැප දුක් විඳින්නේ. උපවාක් විදිහට කියනවා නම් ඔබ ලස්සනයි කියලා කිව්වට ඔබ කියන්නේ මේ ලස්සනයි කියලා බාහිර තියෙන දෙයකට නෙමෙයි. ඔබේම සිතේ ඇලෙන ගැටෙන අර ස්වභාවයටයි. නිතරම දැකලා පුරුදු දෙයට ඇලෙනවා. එතකොට කියනවා ඒ ප්‍රියයි. දැකීම ප්‍රියයි. නුපුරුදු නුහුරු දෙයට ගැටෙනවා. එය අප්‍රියයි. මේකත් දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා තමයි මේ දුක තියෙන්නේ. ඒකට අපි කියනවා දුක. දුකේ ආකාර විවිධාකාර. නමුත් අපිට මේ මොහොතේ අපිට අපි කතා කරන්නේ චුල්ල ශුන්්‍යත සූත්‍රය තුළ මේ ශුන්්‍යතාවය. එතකොට අපි මේ මාතෘකාවට අනුගතව කතා කරොත් එතනදී අපි දකින්න ඕනේ මේ ආයතන පිනවීමයි සිත විසිරෙනවා. ගැටීම, ඇලීම ගැටීම කියන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සේ පවා මේ ලෝකයේ ඇත්ත කරගෙන මේ ආයතන පිනවීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතනින් අපිට වෙහසක් ඇති වෙනවා. අන ආසාද ආදීන නිස්සන දකිනවා. ඒ ආකාරයක්. එතකොට මෙතනදී මේ පවතින්නේ නැහැ. දුකයි. අනේ නිසාම ඒ දුකෙන් මිදීමක් හොයනවා. එතකොට අන මේ අරණයක් හොයාගෙන යනවා ග්‍රාමවාසී. ගොඩක් වෙලාවට මේ විවේකයේ චිත්ත විවේකයේ සඳහානේ. කාය විවේකයි චිත්ත විවේකයි දෙකම එකටයි පවතින්නේ. එතකොට චිත්ත විවේකයේ තියෙන නම් කාය විවේකයක් තියෙනවා. කාය විවේකයේ තියෙනවා නම් චිත්ත විවේකයට ඒක යෝග්‍යයි. එතකොට මේ සියල්ලම සිතමයි. දකින්න මහණුවනි. එතකොට මේ ශුන්්‍යතාවයට එතන එක්තරා ආකාරයකට ශුන්‍ය වීමක් තියෙනවා. බුදුන් වහන්සේ මේ පෙන්නනවා. නැහැ කියන්නේ නැහැ. හැබැයි අරණයට තියෙන දේවල් වලටත් ඇලෙනවා ඊට පස්සේ. මොකද මේ සිතේ ස්වභාවය ඇලීමයි. හැම මොහොතෙම තියෙනා වගේ දැනෙන ඉත්තත්වයක් ගැන අපි කතා කරා. ඒකමයි සංඥාව මේ ඇතිවීමට හේතුව. සංඥාව නිරූපණයක් කරන දැනීමක් වේදනාව. වේදනාවමයි සංඥා. ඒ තුල අපි අපිට දැනෙන දරතයක් වෙහසක්. එතකොට අපි ආරණේ තියෙන දෙයටත් ඇලෙන මේ සාසවීය ස්වභාවය පවතිනවා. පුංචි දරුවෙක් විදිහට මව කුසෙන් එළිය දකින දරුවත් මේ සාසවීයයි. එතකොට මේ ආයතනවල ඇලෙන ස්වභාවයක් තියෙනවා. මේ නිසා ඇලීම සිදුවන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි මේ කියපු කාරණා එක්කලා දැන් අරණේ තියෙන සුන්දරත්වයට අත්තල එතනත් අර ශුන්්‍යතාවේ පවතින්නේ නැහැ. එතකොට එතන තියෙන දෙයට දැන් මිදීමක් නැහැ කියන්නේ නැහැ. එතනත් මිදීමක් තියෙනවා. හැබැයි ඒ අරණේ තියෙන සුන්දරත්වයෙන් මිදිලා පෘථිවි සංඥාවට අලිනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් ගස් කොළන් වල අරණේ තියෙන ඒ සුන්දරත්වයට පෘථුවි සංඥාවට ඇවිල්ලා ඉන්නවා. ඒ පෘථුවි සංඥාව කියනකොට පෘථුවි ස්වභාවය මේ හුළඟ හම්බනවා. සීතල දැනෙනවා, ආශ්නීය දැනෙනවා, පහස, උණුසුම. ඒතර පෘථුවි සංඥාවක් එක්කලා ඇසුරු කරනවා. ඒතර පෘථුවි සංඥාවත් ඇලිලා ඉන්නවා. එතනත් ශුන්‍ය වෙන්නේ නැහැ. සංඥාව පිහිටන ආකාරය ගමන් කරන දිසානතිය සුකුම ශුන්්‍යතාවයේ කරා යන ආකාරය පෙන්වන්නේ මේ සංඥාවේ ඝන සංඥා සුකුම වන ආකාරය කිව්වත් හරි එතකොට එතනදිත් බුදුන් වහන්සේ පවසනවා මේ පෘථිවි සංඥාවෙනුත් මිදලා ත්‍රාකාස සංඥාවට හිත තබා ගන්නවා කියලා. දැන් හැමතැනම බලන්නේ මිදීමක්. වෙහෙසෙන් මිදෙන්න, දුකෙන් මිදෙන්න. එතකොට අන්න ආකාශ සංඥාසිත තබා ගන්නවා. මෙන්න මෙතනදී තමයි අපි ඔබට පවසන්න ගියේ ඔබ මේක බොහොම නිර්මලව දකින්න. මේ ධ්‍යාන කියන්නේ ලොකු වචනයක් නෙමෙයි. ඒ චිත්ත ඒකාග්‍රතාවයත් ඔබට දැනේවි. සිත විසිරෙන්නේ නැතුව ඒ කර්මණක තියාගන්න එක පහ එච්චර අපහසු නෑ. ඒ වගේම ඒක ඔබ ඔබ පුරුදු වුණොත් ඔබට ඒක දැනෙනවා. ඊට පස්සේ අර අපි කතා කරන්නේ මේ වේදේ තුල පෙන්වන ක්‍රමයටමයි. ඒ කියන්නේ එතනිනුත් අර විතක්ක ਵਿਚාර සංසිඳීලා අර දැන් වෙන අරමුණු හිතට එන්නේ නැති වුණාම දැනෙනවා ප්‍රීති ස්වභාවයක්. ඒ වගේම සුඛයක් දැනෙනවා. අර වෙහෙස නැහැ, සහැල්ලුවක් දැනෙනවා. එතනත් තේනවා ඒකාග්‍රතාවයක්. ඒ ඒ ස්වභාවය දැනෙන ඒකාග්‍රතාවයක්. අනේතර ප්‍රීති ස්වභාවයත් ටිකක් යනකොට මග ඇරෙනවා. එතකොට සුඛ ස්වභාවයක් දැනෙනවා. ඒ ස්වභාවය සැහැල්ලු ස්වභාවයක්. ප්‍රීති ස්වභාවයක්වත් නෙමෙයි. නමුත් මිදීමක ස්වභාවයක්. අනේ සුඛේ ස්වභාවයත් අතහැරෙනවා. ඒ ටිකක් එහෙම යනකොට ඒක ඒකාග්‍රතාවය තුලයි පවතින්නේ. ඒකාග්‍රතාවේ බිඳ වැටෙනවා කියන්නේ. එතනින් ඊට පස්සේ සුඛ ස්වභාවයත් මිදිලා ප්‍රීති ස්වභාවයත් මිදිලා අර විතක්කත් ස්වභාවයත් මිදිලා දැන් ප්‍රීති ස්වභාවයත් මිදිලා සුඛ ස්වභාවයත් මිදිලා අර ඒකාග්‍ර ස්වභාවයෙන්ම මතුවෙනවා මේක අපි කියනවා ධාන අවස්ථාව කියලා ප්‍රථම ධාන ද්විතීක ධාන තෘතීක ධාන චාතුර් ධාන සංඥා වේදනා නිරෝධය කියලාත් අපි කියනවා මෙතන වෙන කම්පනයක් නැත්තම් ඇත්තටම මෙතන නිරෝධයක් සංඥා වේදනා නිරෝධයක් තේනවා. ඉතින් ඒ එකම සංඥාවක් ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් පවතිනවා. නිරෝධයක් පවතිනවා. විසිරෙන්නේ නැහනේ. කම්පනයක් නැහනේ. නමුත් අර සංඥාව ඒකාග්‍ර සංඥාවක් තියෙනවා. සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියලා අපි එතනදී කියනවා. මේ හතරවෙනි ධ්‍යාන අවස්ථාව. එතකොට එතනින් එහාට එන්නේ අසඤ්ඤ තලයට කියලා අපි දන්නවා වේදයේ තුලත් මේ ගැන තියෙනවා. බුදුන් වහන්සේ මේ විදිහටම තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ චුල්ලසොඤ්ඤත සූත්‍රයේ. හැබැයි ඒක ටිකක් වෙනස් ආකාරයක්. එතනදී කිව්වේ ගාම සංඥාව වලින් මිදලා අරණ සංඥාවට එනවා. අරණ සංඥාවෙන් මිදලා පෘථිවි සංඥාවට එනවා. පෘථිවි සංඥාවෙන් මිදලා ආකාශ සංඥාවට. හැබැයි මේකේ අවසානයේදී අර ධානවලත් ආකාශ සංඥාවට ඊට පස්සේ අරූප ධානයේ උපදිනවා. දැන් අර අසඤ්ඤ තලය කියලා අපි ගත්තට එතනත් ආකාශය කියලා සංඥාවක් අරමුණු කරොත් ඒ ආකාශ සංඥා ප්‍රකට වෙනවා. ඒ ප්‍රථම ආරූප ධානය. ඒතර ආකාශ සංඥාවෙනුත් මිදිලා විඥානං ආයතනෙ. ඒ නැත්තම් විඥානේ ඒ කියන්නේ දැනෙනවා. දැන් ආකාශය කියවම අපිට ආකාශ සංඥාවක් තියෙනවා. ඒ ආකාශයම එකම ස්වභාවයක් විදිහටයි දැනෙන්නේ. හැබැයි එතනින් ඊට පස්සේ විඥාන ස්වභාවය කියනකොට අර ආකාශය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් දැනෙනවා කියන ස්වභාවය ප්‍රකට දැනීම. එකම දැනීමක ස්වභාවයක්. රූප ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අරූප ස්වභාවය. එතකොට දැනීමේ ස්වභාවයක් පමණයි. අපි මේ අරූපය ගැන කතා කරනකොට අපි ගොඩක් පවසනවා ඔබට ඒ ගැන. ඒ කියන්නේ දෙයක් කියලා දැනෙනවා නම් එතන අරූපේ ඒ දෙයක් කියලා දැනෙන එකමයි ආත්මීය කියලා දැනෙන්නේ. දෙක වෙන් කරන්න බෑ. ඒමයි අරූපය කියන්නේ. ආත්මීය දැනීම කියන්නේ. දෙයක් කියලා දැනෙනවා. දෙයක් කියලා දැනෙනවා නම් එතන ඒ තම්මම්. ආත්මීය දැනීමකුත් තියෙනවා. එකමයි ආත්මීය දැනීම. දෙයක් කියලා දැනෙන එකමයි ආත්මීය දැනීම. දෙයක් කියලා දැනෙන එකම තමයි එතකොට මේ අරූප සංඥාව. මොනවද දෙයක් කියලා නෙමෙයි. නිකන් දැනෙන දැනීමක් පමණයි. දෙයක් දැනෙන දෙයක් දැනීමක් පමණයි. අන්න ඒක විඥානං ආයතන ස්වභාවය. මුකුත් නැති වෙලා නෙමෙයි ඒ කියන්නේ. දැනීමක් තියෙනවා. මොකද්ද කියලා නැහැ. ඒ අරූප සංඥාවක් ඒක. අනේක විඥානං ආයතන. ඒ විඥානය කියන්නේ දැනෙන ගතියනේ. ඒකයි එහෙම කියන්නේ. දැනෙනට භාවිතා කරන නමනේ. විඥානය කියලා දෙයක් කොහෙවත් නැහැ. යමක් දැනෙනකොට දැන් සෝත විඥානය, ශබ්දය දැනෙනවා. එතකොට චක්ක විඥානය වර්ණය දැනෙනවා. ඒ වගේ ජීවා විඥානය. එතකොට ඒ වගේ අපි කතා කරන ගාහන විඥාන. ඒ වගේ දැනෙන ස්වභාවයට කතා කරන විඥාන. විඥානයේ දැනෙන ස්වභාවය නැත්තම් අනිදස්සනයි කියලා කියනවා. මෙන්න මේ වගේ විඥානයේ ගැන අපි මීට කලින් පැහැදිලි කරා ඔබට දකින්න ඇති විඥානය කියලා දෙයක් නැති බව දැනෙන ස්වභාවයට භාවිතා කරන වචනයක් පමණයි. එතන මෙන්න මෙතනත් මේ දැනෙන ස්වභාවය තමයි විඥානං ආයතනය කියලා අපි කතා කරනවානේ අරූප ධාන හතරක් ගැන. ආකාසංඝාතන විඥානංඝාතන ආකින්ඥාතන නසන්නන අසඤ්ඤාතන කියලා. එතකොට මේ කතා කරන්නේ මේ ආකාශය කියන සංඥාවක් නැතුව දැන් විඥානේ දැන් සංඥාවයි. එතකොට එතනත් බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. තවද ආනන්දේ මහන ආකාසඤ්ඤාතන සිත්ති මනාකොට ඒ විඥානං ආයතනේ සිත්ති නොකට ආකාසඤ්ඤායතන සිත්හි නොකට විඥානං ආයතන සිත්හි නොකට ආකිඥායතන නිසා එකකතාවය මෙනෙහි කරයි. දැන් විඥානං ආයතනෙනොත් එතකොට සිත මිදෙනවා. සිත මිදිලා ආකිඥායතනයට යනවා. ඔහුගේ සිත ආකිඥායතනේ බසී. පහදී මොනවට පිහිටයි විනිශ්චය වෙයි. හේ මෙසේ නුවණින් දනි ආකාසායතන සංඥා නිසා යම් දරතයක් ඇද්ද ඒ මෙහි ඒ මෙහි නැත විඥානං ආයතන නිසා යම් ධර්තයක් ඇද්ද යත් මෙහි නැත ඒ මේ ධර්ත මාත්‍රයක් ඇත අන්න ධර්ත මාත්‍රයක් ඇත කිමෙක් යත් ආකින්ඥායතන නිසා වන එක එක ඒක භාවයයි ඒ ආකාසඤ්ඤායතන පිළිබඳ ශුන්‍යයි නුවණින් දන්නේ විඤ්ඤාතන සංඥාද ශුන්‍යයි නෝනින් දනි. එහෙත් ඒ සංඥාවක් ඇති වෙන නැති වෙන ස්වභාවයක් ඇත. අන්නේයි. එතකොට මේ ආකින්ඥායතන. අතන මේ පැහැදිලි කිරීම තුළ මේ ආකින්ඥායතනය කියන්නේ කොමද්ද කියන එක පැහැදිලි කළා නැහැ. මේ පැහැදිලි කිරීම තුළ විඤ්ඤායතනය කියන එක කොමද්ද කියලා පැහැදිලි කළා නැහැ. ආකාසඤ්ඤායතන කියන එක කොමද්ද කියලා පැහැදිලි කළාත් නැහැ. මෙතනදී පැහැදිලි කරන්නම සංඥාවේ ස්වභාවයක් විදියටයි. ආකාශ සංඥාව දැන් නැහැ. හැබැයි දැනෙන සංඥාවක් තියෙනවා. එතන විඥාන සංඥා. එතන විඥාන සංඥාවක් දැන් නැහැ. හැබැයි ආකින්ඥායතන ස්වභාවය. ඒ ආකින්ඥාති කිංචි. කිංචි කියන්නේ දැනෙනවා නැති වෙනවා. දැනෙනවා නැති වෙනවා. මෙන්න මේක ඇති වෙන නැති වෙන ස්වභාවයක් දැනෙන ස්වභාවයක්. දැනීමක් දැන් තියෙනවා ඊගාමත බලනකොට නැහැ. ආයි තියෙනවා නැහැ. මේ වගේ ආකින්ඥායතන ස්වභාවය. නත්ති කිංචි නත්ති කිංචි කිය. කිසිවක් නැහැ. ඇත කියන බෑ නැත කියන. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ස්වභාවය තමයි මේ ආකින්ඥාතන ස්වභාවය. එතකොට එවැනි ස්වභාවයක පවතිනවා කියන ඊට පස්සේ දැන් මේ ශුන්‍ය ස්වභාවයට තමයි මේ යන්නේ දිගටම. තවද ආනන්දේ මහාන විඥානායතන සංඥා මෙනෙහි නොකට අද ඒ සංඥාවත් ඒ දැන් ඇත්තටම මේ මේ ආකාසයන් දැන් මේවා ඇවිල්ලා ඇත්තටම ආකාශයේ ආකාශ සංඥාවක් දැන් ආකාශය කියන අරමුණ ඇති කරගත්තාම ආකාශ සංඥාව අරූප ධානි ප්‍රකට වෙනවා. ඒක මේ මේ චිත්ත ඒකාග්‍රතාවය තුළ මේ සමාධිය තුළ දිගටම හරියට අවබෝධයක් ඇතුව යන කෙනෙකුට ඒ මේ අරූප ධාන කියන්නේ අල්ලන්න බැරි පුදුම ඒම අරූප එහෙම දේවල් නෙමෙයි. මේක සිද්ධ වෙනවා ඔබටත් කරලා බලන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්න ඒ සමාධිමත් ස්වභාවය ඇති කරගෙනයි ඒ ස්වභාවයට පත්වන්නේ නිකම් වෙන්නේ නැහැ. දිනුනෙන් දිනකට පත්වනකොට ඔබට ඒ අවස්ථාව අත්දකින්න ලැබෙනවා. එතකොට විඥානාගතනයත් ඒ ඒ ස්වභාවය තුළ මේ කොතනද මේ දැනෙන්නේ කියලා මෙනෙහි වෙනකොට ඒ විඥානතනෙත් ප්‍රකට වෙනවා. ඒ වගේම ඒ දැනෙන ස්වභාවයේ මේ මේ ඒ දැනෙන ස්වභාවයේ නොදැනෙන ස්වභාවයේ සොයමින් යන ගමනක් වගේ නොදැනෙන ස්වභාවයේ සොයමින් යන ගමනක් වගේ අන්නේ එතනත් හැබැයි අරමුණක් තියෙනවා. එතනත් අරමුණක් තියෙනවා. මොකද නොදැනෙන ස්වභාවය තමයි අරමුණු වෙන්නේ. දැන් ওই අරූපයට යන ගොඩක් වේදේ තුළ ওই නොදැනෙන ස්වභාවය අරමුණක් විදියට සංඥාවක් විදියට පවතිනවා. ඒ නිසාම තමයි ඒක ඒ ඒ ඒ ඒ ගමන යනවා. ඒ ශුන්‍ය ගමනක් යනවා. ශුන්්‍යතාවය කරා යනවා. ඒ ශුන්්‍යතාවය කරා මේ අරමුණු ඇතිවයි ඒ ගමන යන්නේ. ඇත්තරම ඒ අරමුණක් ඇතන පවතිනවා. ඒ ශුන්‍යයි. ශුන්‍ය කියන අරමුණයි. ඒතර දැන් දැනෙනා නම් එතන නොදැන ස්වභාවේ අරමුණු වෙනවා. එතකොට ඒකයි ආකින්ඥාතන මෙතන පිටාරි. හැබැයි එතනත් මිදීමක් වෙනවා. එතකොට බුදුනාසේ කියනවා තවද ආනන්දේ විඥානායතන සංඥාවෙන් මෙනෙහි නොකට අකිඤ්ඤාතර සංඥාවත් මෙනෙහි කරන්නේ නමුත් දැන් මෙතනදී වාක්‍යෙම කියනොත් මේ පරිවර්තනයේ තියෙන විදිහටම තව දානන්දේ මහාන විඥානං ආයතන සංඥා මෙනෙහි නොකොට ආකිඤ්ඤාතන සංඥා මෙනෙහි නොකොට නසන්නා නාසඤ්ඤායතන සංඥා නිසා ඒකත්වයක් මෙනෙහි වෙයි. එතකොට ඔහුගේ සිත නසන්නා නාසඤ්ඤාතනෙහි බැසගනි බැසගෙන සිටි පහදී දැන් සංඥා නසන නාසඤ්ඤා. ඒ සංඥාව නොදැනෙන ස්වභාවය. සංඥා නසඤ්ඤා. සංඥා නොදැනෙන ස්වභාවයක්. වැසගෙන සිටි පහදී මොනවට පිටයි නිශ්චය වෙයි. මෙසේ නුවණින් දනි විඥානං ආයතන සංඥා නිසා යම් දරතයක් ඇද්ද මෙහි නැත ආකින්ඥායතන නිසා සංඥාව නිසා දන් දරතයක් ඇද්ද මෙහි නැත ආ දනසනාසඤ්ඤායතන තත්වයක් පවතී පවතී දනි. හේ විඥානං ආයතන විඥානං ආයතන සංඥාව පිළිබඳ මේ සංඥාගතේ ශුන්‍යයි දනි. ආකින්ඥායතන සංඥා ඒ සංඥායතන ගහ ශුන්‍යයි නුවණින් දනි. ඒ අසුන්‍ය දැන් මෙතනදී ආ දැන් දැන් අසුඤ්ඤත්වයක්ද ඇත කිමෙක්යත් නසනන අසුඤ්ඤත්වයක් ඇත කියලා කියන්නේ දැන් ශුඤ්ඤත්වයක් දැන් ආකාසාන්තර ශුඤ්ඤයි විඥානාගතන ශුඤ්ඤයි අකිඤ්ඤය සංඥාව දැන් නොදැනෙන ස්වභාවයට මේ යන්නේ නොදැනෙන ස්වභාවයට මේ දැන් දැන් නොදැනෙන ස්වභාවය අරමුණු කරගෙන යනවා මොකද නොදැනෙන ස්වභාවයක් තියෙනවා එතන දැන් දැනෙන්නේ ආකාසාන්තර ස්වභාවය දැනෙන්නේ විඥානාතන ස්වභාවයක් දැනෙන්නේ දැන් දැන ස්වභාවයක් දිය වීගෙන යනවා හැබැයි අසුඤ්ඤත්වයක් ඒත් තියෙනවා කියනවා. ඒ කියන්නේ ශුන්‍ය වෙලා නැහැ හැබැයි. කිමෙක්යත් අන්න එතන පැහැදිලි කරනවා. නසන්න නාසඤ්ඤායතන පිළිබඳ ඒකත්වයක් පවතී. ඒ කියන්නේ එතන ඒකත්වයක්. තස සංඥාවන් නොදැනෙන ස්වභාවය තියෙනවා. ඒත් තියෙනවා. තියෙනවා කියන ඒත් තියෙනවා. සංඥා නොදැන ස්වභාවයක් තියෙනවා. එතනත් දැනීමක් තියෙනවා. මේ අසුඤ්ඤත්වයක් පවතී. අන්නේ අසුඤ්ඤත්වයක් කියනවා. මෙසේ එහි යමෙක් නැද්ද? එයින් ශුන්‍යයි නුවණින් දකි කිසිවක් නැහැ. දැන් එකක් දකිනවා ශුන්‍යයි කියලා. යමෙක් එහි ඉතිරිව ඇද්ද? විද්‍යාමානෝ එය ඇති ඇයි නුවණින් දනි. අනේ යමක් ඉතිරි වෙලා තියෙනවා නම් ඒ ඒක දැනෙනවා. දැන් ඒ ඒ කියන්නේ දෙයක් අසුඤ්ඤත්වයක් එතනක් දැනෙනවා. එතකොට දැන් නසනන සංඥා සංඥා නොදැනෙන ස්වභාවයක් දෙයක් වගේ දැනෙන එකක්. දැනෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ සංඥා සංඥාන දැනෙන ස්වභාවයක් දැනෙන්නේ කාටද? අන්න ඒකයි. ඒ දැනෙන ස්වභාවයක් තියෙනවා. යථා භූතෝ අපරියස්තෝ පාරිශුද්ධෝ තෙල ශුන්‍යතා ක්‍රාන්ති වේ. ශුන්‍යතා ක්‍රාන්ති කියන්නේ ඉවර වෙලා නැහැ තාම. එතන දැනීමක් තියෙනවා. තන් සත්ත මිදං අත්තිති ප්‍රජානාති. එවම් පිසස් එවම් පිස්ස ඒසා ආනන්ද යතා බුත්වා අවිපල්ලත්තා පාරිශුද්ධා ශුඤ්‍යතා වක්කාන්ති භාවති එතකොට මෙතනත් එතකොට දැනෙන ස්වභාවයක් අවිපරයාස්ත වූ පාරිශුද්ධ වූ තෙල ශුන්්‍යතා ක්‍රාන්ති වෙයි. කියන්නේ ශුන්්‍යතාවක් දැනෙන ස්වභාවයක් තියෙන. තවද ආනන්දේ මහාන දැන් මේ නසනායතනයත් එහෙම ස්වභාවයක් තියෙන බව බුදුන්වහන්සේ පවසනවා. ආනන්දේ මහාන ආකින්ඥායතන සංඥා මෙනෙහි නොකොට නසනනා සංඥා මෙනෙහි නොකොට දැන් නසනනා සංඥායතන දැන් දැන් එතන මෙනෙහි වෙන්නේ නෑ සංඥා නොදැන ස්වභාවය. ඒකත් දැන් ඉවරයි කියන්නේ. ඒ කියන්නේ දැන් අරූප ධානනුත් මිදිලා ඉවරයි. හැබැයි බුදුන් වහන්සේ එතනින් ඉවර කරන්නේ නැහැ. ඊට පස්සේ ආයි පැහැදිලි කරනවා. මෙනෙහි නොකොට අනිමිත්ත චේතෝ සමාධිය. අන්න අනිමිත්ත චේතෝ සමාධිය. විදර්ශනා චිත්ත සමාධියයි. අන්න අනිමිත්ත චේතෝ විමුක්තියයි විදර්ශනා චිත්ත සමාධිය. මෙන්න මේ අතාම ගැඹුරු තැනක් සියුම් තැනක් මේ කියන්නේ බොහෝම පරිස්සමින් නුවණින් දැකිය යුතුයි මේ අනිමිත්ත සමාධිය ගැනයි කතා කරන්නේ විදර්ශනා චිත්ත සමාධිය ගැනයි මේ කතා කරන්නේ ඒකතා එකක භාවයේ මෙනෙහි කෙරෙයි. අනේ අනිමිත්ත ස්වභාවය මෙනෙහි කරනවා. ඔහුගේ සිත අනිමිත්ත චේතෝ සමාධියේ බැසගෙන සිටේ. අනිමිත්ත අප්‍රණී දානිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය. චේතෝ සමාධියේ බැසගෙන සිටේ. මොකද්ද මේ කියන අනිමිත්ත සමාධිය? අපි අපිට මේක මිට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා විවිධාකාර අවස්ථාවල ඒ ඒ තැනේ හැටියට මේ අරහත් සමාධිය ගැන අපි කතා කරන්නේ. එතකොට මේක ඒ එතන එතන එතන එතන මිදීමක් ගැන අපි කතා කරා. මේ එතන එතන දැන දැන එතන ස්වභාවය එතන ඒ මිදීමේ ස්වභාවය. නිමිති නෑ. නිමිති ප්‍රකට වෙන්නේ නෑ. හැබැයි අපි මේ කතා කරන හැමතැනම අරූප ධානයෙත් අපි දැක්කා. එතකොට බුදුන් වහන්සේ ඒකයි මේ ආලරකල මුද්දකරාම් පුත්‍ර ඒ අරූප ධානවල හිටපු ඒ ගුරුවරු පව අතහැරෙන හේතුව මෙන්න මෙතන අවසානයක් තිබුණේ නැති නිසා. ඒකයි ඒ අරූප ධානවලත් අවසානයක් නැති බව කිව්වේ. දැන් මේක සතර ඉරියව්වෙම ඔබට දකින්න ලැබෙනවා කියලාත් අපි පෙන්නවා. අපි මේක සතර ඉරියව්වෙම ඒ කියන්නේ මේ මේ මේ අවබෝධයටපත් වුණාම මේ අවබෝධයටපත් වුණාම ඔබට මේක ඊටාම බුදුමාකාර දහමක් ඔබට හමු වෙනවා මේ අවබෝධය තුළ. ඒ කියන්නේ සතර ඉරියව්වෙම මිදුණු ස්වභාවයක් ඔබට දැනෙනවා. මේ අනිමිත් සමාධිය අපි ඒක නිසයි කිව්වේ සතර ඉරියව්වෙමයි. මේ අරහත් සමාධියයි කතා කරන්නේ. මේ සතර ඉරියව්වෙම පවතින සමාධියක් එක අපි කිය වෙනදා විදිහටම පේනවා. වෙනදා විදිහටම ඇහෙනවා. වෙනදා විදිහටම දැනෙනවා. හැබැයි එකකටවත් ආйти නැති ස්වභාවයකට අවදි වෙලා. මේ ස්වභාවයකට අවදි වෙලා කියන්නත් බෑ. මේ වචනවත් ගන්න බෑ. හැබැයි මිදීමක් දැනෙනවා. දැනනවා කිව්වත් මේ ඔක්කොම වචන වැරදි. වචනෙන් කියන්න බැරි දැනීමක්. දැනීමක් කියන්නත් බෑ ඒකත් වචනයක්. මෙන්න මේ ස්වභාවය. අත් දකින්න ඕන. දැනෙනවා මේ සාන්දිටිකයි. ඒක කෙනාට කෙනාට දැනෙනවා සාන්දිටිකයි. හැබැයි මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු වෙලා තියෙන්නේ. මේක ඔබ කොතනද ඉන්නේ කියන අපි දන්නේ නැහැ මේ ධර්මයේ තුල. මේ ධර්මයේ අති විශිෂ්ටයි, අති උත්කෘෂ්ටයි. මේ බුද්ධෝත්පාද යුගයයි, මේ බුද්ධ ස්වභාවයයි. බොහෝ අයට මේ වැටෙන්නේ නැහැ. ඉතින් මේ චුල්ල ශුන්‍යත සූත්‍රයේ මනාකොට එතන පෙන්නනවා. මෙනෙහි නොකට දැන් නසන නාසඤ්ඤ මෙනෙහි වෙන්නේ නැහැ. නමුත් අනිමිත්ත සමාධිය වේ විදර්ශනා චිත්ත සමාධියේ ඒක ඒකඟ භාවයේ මෙනෙහි කෙරේ. අන්න එතන තමන් නුවණින් මෙනෙහි වෙනවා කියන එක. ඔහුගේ සිතානිමිත්ත චේතෝ සමාධියේ බැසගෙන සිටී. අන්න. ඔහුගේ සිතානිමිත් චේතෝ සමාධියේ බැසගෙන සිටී. පහදී මොනවට පිහිටයි? නිශ්චය වෙයි. අනේ නිශ්චිතව දැනගත්තා. එතකොට පුණජපරං ආනන්ද බික්ඛු අම අමනසිකාරත්වා දැන් මනසිකාර වෙන්නේ නැහැ. ආකින්ඥායතන සංඥා අමනි අමනසිකාරිත්වා මානසිකාරය කියන එකට ආයන දැම්ම. එතකොට අමනසිකරිත්වා. එතකොට නසන්න නාසඤ්ඤාතනං අනිමිත්තං චේතෝ සමාධින්. එතකොට අනිමි අනම අමනසිකරිත්වා නසන්න නාසඤ්ඤාතන. එතකොට අනිමිත්තං චේතෝ අනිමිත්තං චේතෝ සමාධින් පටිච්ච මානසිකරෝති ඒකත්තං දැන් අනිමිච්ච චේතු සමාධිය මෙතන මානසිකාරිතය ඒකත්තං කියනකොට එතනත් ඒ මෙනෙහිවීමක් තියෙනවා. එතකොට තස්ස අනමිත්තේ තස්ස අනමිත්තේ අපි ගත්තොත් එතනට තස්ස අනමිත්තේ චේතෝ සමාධී චිත්තං පක්ඛන්ති පසීදති සත්තිට්ඨති අදිවිමුක් අදිමුච්ඡති එතකොට මේ මිදීමක් ගැනයි මෙතනත් කතා වෙන්නේ. එතකොට කියන්නේ එතකොට අනිමිත්ත චේතෝ සමාධියේ බැසගෙන සිටි පහදී මොනවට පිටයි නිශ්චය වෙයි. ඒ මෙසේ නුවණින් දකි අදිමිත්තති සෝ එවම් පජානාති අන දැන් පජානාති කියන වචනේ මෙතනදි ගන්නවා. දැන් ලෝකයේ ඇත්ත තියෙන තැන විජානාති. අපි ඒක දන්නවා. ලෝකයක් තියෙනවා කියලා ගත්ත තැන. දැන් මෙතන ප්‍රජානාති. දැන් මේක දකින්න නුවණින් සත්‍ය. සත්‍ය දකින්නවා කියන එක ප්‍රජානාති. යේ අස්සු දරතා අකිඤ්ඤායතන සංඥං පටිච්ච තේද න සම්නි අනතන යේ අස්සු දරතා න සන්න සංඥාතන සංඥං පටිච්ච යේද තේදන සන්නි දැන් අපි ගත්තොත් මේක පරිවර්තනයත් එක්ක අපි බලමු. එතකොට මොනවට දැන් අපි කිව්වා අනිමිත්ත සමාධිය. එතකොට නිශ්චය පිහිටයි නුවණින් දනි. ආකින්ඥායතන සංඥා නිසා යම් ධර්තයක් ඇද්ද? ඔහුමේ නැත. නසනා නාසඤ්ඤායතන නිසා යම් ධර්තයක් ඇද්ද? ඔහුමේ නැත. එතකොට මේ ධර්ත මාත්‍රයක්ද ඇත. නමුත් මේ ධර්ත මාත්‍රයකුත් තියෙනවා. කිමෙක්යත් මේ කය නිසා අර සලායතන නිසා සලායතන ප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍ය වූ ප්‍රවෘත්ති ධර්ත මාත්‍රයක් ඇතැයි දනි. අන්න ඒක තමයි අපි ඔබට කියවේ. බුදුන් වහන්සේ පස්සක තවස අතාරින්න හේතුණි ඔන්නෝකයි. මූලික කෘත්‍යයන් කරන්න නැකිටන කොටත් මේ අර දුක තියෙනවා. අය ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්ම සංඥාවයි මෙතන තියෙන්නේ. ආත්ම සංඥාව කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේක කොහෙවත් තියෙන එකකුත් නෙමෙයි. මෙතන සංඥාවකයි මේක සකස් වෙන්නේ. එතකොට ඒ සංඥාව ඔබ තුල මේ මොහොතේ ඒ අරූපේ පවතින කියලා අපි කියවේ නිසා. ඒකයි රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිද්‍යාව කියලා තනින් පෙන්වන්නේ. මේ දෙයක් කියලා දැන්න ස්වභාවය අවිද්‍යාව. ඒ දෙයක් කියලා දැන ස්වභාවය දිය වී යාමයි අවිද්‍යාශෝෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ. මේ කාය නිසා යම් ආයතන නිසා හට ගන්න. එතකොට මේ ආයතන අපි කියේක මේ සෙන්සස් ස්පාක් වෙනවා. මේ ෆයිව් සෙන්සස් වල ස්පාක් වීම ආස්වාස ප්‍රාස්වාස වටනකන් සිද්ධ වෙනවා. එතකම්ම සිතක් ඇති වෙනව නැති වෙනවා. හැබැයි ඒ සිතේ අපි අපි අදාගත් මේ චිත්තාරෝපණයේදී වීගෙන යනවා. අපි ඔබට ඒක පෙන්වුවේ. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිසක් ගන්න පස්සේ කියපු තැන බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ ඒ නැවත සකස් නොවන අරහත්වේ කරා යන තැන ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන තැන චිත්තාරෝපණේ දිය වීගෙන යන තැන ඒ කියන්නේ මේ දහම අවබෝධයි නුවණින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ කියන්නේ අපිට සත්‍ය දැකීම පමණයි කරන්න පුළුවන් හැබැයි ඊටු ටික තමන්ගේ සිහියට අසු වෙනවා ඥානෙට අසු වෙනවා ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලා දාන්න යන්නේ නිසයි මේ සියල්ලම ඥානය හරහා යන ගමනක් තියෙන්නේ ඔය මේ අපි මේ මේ කතා කරපු සියල්ලම ඥානය හරහායි තියෙන්නේ සිහියටයි අසු වෙන්නේ. මේ මිදෙන හැම එකක්ම හිතනව නෙමෙයි සිහියට දැනෙන්නේ. දැනෙන දේ සිතට ගන්නෙ. එතකොට මේ දැනෙන සිහියයි මේ මේ අපි කතා කර ප්‍රභාස්වරයයි. ඒ ප්‍රභවයයි, ඒ මූලයයි. එයින් තමයි දෙයක් හටගන්නේ. එතකොට අපි අපි එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ කුමක්ද? මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ දියවිගෙන යනවා අපි මෙතෙක් දැනෙන ආරෝපණය දියවිගෙන යනවා. ආත්මීය ආරෝපණය දිය වේගෙන යනවා. නිමිති අනිමිත්තයි දැන්. නිමිති අටගන්නේ නැහැ. අනිමිත්ත ස්වභාවය තුලත් ඒ සංඥාවේ ස්වභාවය අතිශයෝ කම්පන ස්වභාවයක් පවතිනවා. ඒ අකම්පිතයි ස්වභාවයක්. මෙතනදී මේක වචනෙට ගන්නම බෑ. පරයයකට දෙන්නම බෑ. නමුත් සාන්දිටිකව දැනෙන ස්වභාවයක්. සියල්ලෙන් මිදෙන ස්වභාවය. සාන්දිටිකයි. ඔබට පේනවා ඇහෙනවා අපි ඔබට මේකේ උපමා ගොඩක් කියලා තියෙනවා අපේ අත්දැකීම කියලා තියෙනවා සෙනග ගොඩක් මැද්දේ හුද කලාව ගමන් කරනවා කියලා අපි කිව්වා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ කියලා මේ උපමා හුඟක් වෙනස් නමුත් මේ මේ ප්‍රායෝගිකව දැනෙනවා ඔබට මේ ධර්මයේ තුල අවසානයේදී ඒ නිවන අත්දකින්න ලැබෙනවා නිවන අත්දැකීමක් නෙමෙයි මේ වචන වැරදි නමුත් ඒ සාන්දිටිකයි. කිසිවකට කම්පණය නොවන අකම්පිත ස්වභාවයක් මතුවෙනවා. එහෙම කියන්න වෙනවා වචනෙන් මේක සම්ප්‍රේෂණය කරන්න ඕන නිසා ඔබට. හැබැයි ඒකට වචන නැහැ. දැනීම දැනීමක් පමණයි. හුලඟ වගේ. ඒකයි කිව්වේ මේ අරහත්ත්වයේ හරියට ඒකයි කිව්වේ අන්ධවානේ තමයි මේ මේ අරහත්ත්වයට පත්වන අයට වෙන හුදකලාව ඇලුම් කරන්නේ. අන්ධවණේ ඇලුම් කරන්නේ. අපි අන්දවනේ කියන්නේ මෙතන